හොඳයි එහෙනම් අපි නිමා කරමු අද දවසේ ධර්ම දේශනාවට ඒ වගේම සාකච්ඡාවට සම්බන්ධ වෙලා සියලු දෙනාම ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඒ වගේම පින්වත් ඔබ සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කළා ධර්ම සාකච්ඡාවේදී ප්‍රායෝගික ප්‍රශ්න බොහොමයක් ඇහුවා ඒ වගේම න්‍යායාත්මක කාරණා යම් යම් ඒවා විමසුවා නමුත් ඒ දෙපැත්තම අපිට වැදගත් නිසා හැම ප්‍රශ්නයකටම අපි ඒ හැම එකක් පිළිබඳව අපි සාකච්ඡා කළේ. ඉතින් දැන් එන්නේ ගොඩක් ප්‍රශ්න වැඩි වෙන බවකුත් තේනවා. ඉතින් හැම දිනාටම තියෙන ගැටලු निराකරණය කරගන්න අවශ්‍යයි. ඒ අවශ්‍ය නිසා තමයි අපි මේ කාල වේලාව වෙන් කරන්නේ. 9 හමාර වෙනකන් වුණත් අපි මේ සාකච්ඡා කරන. ඉතින් බොහෝ දෙනා රැඳී ඉන්න බවකුත් පේනවා. අපි මුල් අවස්ථාවල දේශනාව නිම වෙනකොට බොහෝ දෙනා නික්මෙනවා. නමුත් මුගක් දෙනාට මේ අහන ප්‍රශ්න සහයවට උත්තර ප්‍රයෝජනවත් වෙන නිසා තමයි බොහෝ දෙනා ධර්ම සාකච්ඡා නිම වෙනකනොත් මේ සාකච්ඡාව සමග රැඳී සිටින්නේ. ඉතින් ඒ රැඳී සිටින සියලු දෙනාටමත් ඒ වගේම විවිධ ප්‍රායෝගික ප්‍රශ්න මතු කරලා ඉතින් මේ සාකච්ඡාව පස්සෙත් උනත් අහන බොහෝ දෙනා අපට කියන කතාවක් තමයි අපි ප්‍රශ්න ඇහුවේ නැතත් අනිත් අය අහන ප්‍රශ්න වලින් සහ ඒ උත්තර වලින් අපි ගොඩාක් ಜಾති ඉගෙන ගන්නවා අපට අහන්න තියෙන දේවලුත් අනිත් අය අහනවා ඒ නිසා ඒක වැදගත් කියලා. ඉතින් ඒ නිසා මම ඒ හැම දෙනාට ස්තුතිවන්ත වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා වගේම ඉල්ලීමකුත් කරනවා පුළුවන් තරම් Tamanට වගේම අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන ප්‍රායෝගික ප්‍රශ්නම පුළුවන් තරම් මතු කරන්න සාකච්ඡා කරන්න උත්සාහ කරන්න මොකද න්‍යායාත්මක කාරණා අපිට ඒවා පොතකින් බලා ගන්න පුළුවන් ඒ වගේම ධර්මදේශනාවකින් අහ ගන්න පුළුවන් ඒවට අපට ඕන තරම් අවස්ථා තියෙනවා. හැබැයි ප්‍රායෝගිකව ඒ දහම අපි යොදාගන්නේ කොහොමද? එතෙන්දි මතුවෙන ගැටලුව විසඳගන්නේ කොහොමද? ඒව අපට බණකින් අහන්න බෑ. ඒව අපට පොතකින් කියවලා දැනගන්න බෑ. අන්තර්ජාලයෙන් ගන්න බෑ. අන්න ඒ ඒ සඳහායි අපි මේ සජීවී සාකච්ඡාවක් පවත්වන්නේ. ඉතින් ගොඩක් දෙනා ඒ පැත්තට තමයි ප්‍රශ්න අහන්නේ. ඒ නිසායි අපි කාල වේලාව කොතෙක් අරගෙන හරි ඒව ගැන සාකච්ඡා කරන්නේ. ඉතින් වඩාත් තව බොහෝ දෙනා මේකෙන් ප්‍රයෝජන ගන්නවා. මේකට අහුම්කම් දෙනවා. තමන්ට වගේම ඒ අයටත් ප්‍රයෝජනවත් වෙන විදිහට වඩා කෙටියෙන් අත්‍යවශ්‍ය දේ අහන්නට උත්සාහ කරන්න. එතකොට වැඩි දෙනෙකුට අවස්ථාව ගන්න පුළුවන්. මම හිතන්නේ අද අපි මේ සාකච්ඡා පටන් ගත්තටම පස්සේ අද වෙන්නේ නැති වැඩිපුරම ප්‍රශ්න කතා කළේ. ඉතින් අන්තිම අන්තිම ප්‍රශ්න අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කළා. ඒ කෙටියෙන් සාකච්ඡා කළේ නොසලකා හැරීමක් හැටියට නෙමෙයි. අපි ඒවා ගැන මුලින් මුලින් ගොඩක් කතා කරපු නිසා තමයි අන්තිම අන්තිම ඒවා අපි වඩා කෙටියෙන් නිම කළේ. එහෙම නැතුව ඒ පස්සේ අහන ප්‍රශ්න ගැන අපි නොසැලකිලිමත් ඒවා අතහැරලා දානවා කියන පදනමක නෙමෙයි. ඉතින් ඒ හැම දිනාටම Tamanට අවශ්‍ය කාරණේ පැහැදිලි කරගන්නට යම් මාර්ගෝපදේශයක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. එහෙම තවදුරටත් මදි කියලා හිතෙනවා නම් ඊළඟ සතියේ අපිට ඒවා පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්. එතකොට ඊළඟ සතියේත් අපිට ධර්ම සාකච්ඡාව කරන්න ගැටලුවක් බාධාවක් නැහැ. එවනම් අපි ලබන සතිය අපිට කතා කරන්න තියෙන්නේ කාය පස්සද්ධිය හා චිත්ත පස්සද්ධිය කියන ඒකත් සෝබන සාධාරණ චෛතසික ධර්ම දෙකක්. සෑම කුසල්සිතකම අනිවාර්ය යෙදෙන චෛතසික ධර්ම දෙකක්. අපි ලබන සතියේ ඒ පිළිබඳව දේශනාව සහ සාකච්ඡාව කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි අද දවසේ සහ සම්බන්ධවම සියලු දෙනාටම ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස මේ කුසලයේ හේතු වේවා තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට හැම දිනාටම මේ කුසලයේ මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකටත් අධික කාලයක් අපිට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටලුවලට පිළිතුරු සැපිය ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන් අවබෝධයකින් සසර දුකින් මිදීමට හේතු වේවා සාදු සාදු සාදු අවසරයි